සුබදෑසනක් සියලු කෙනෙක්ට විශේෂෙන් අපිත් එක් එකතු වෙන සියලු දෙනා අපි ඉතා මතාදරෙන් ඒසු ක්‍රිසුස් වහන්සගේ නාමයෙන් පිළිගන්නවා අපි ටික වෙලාවක් උන්වහන්සට නමස්කාර කරමු උන්වහන්ස අපමධ්‍යය කළ ඇති සෑම යහපත්කම මේ උදෑසන අපි සිහි කරමු සුතිවේවා ස්වාමිනි සුතිවේවා නමස්කාරය මහිමය ස්වාමිය උතුම් එකම නාමයට පමණයි ස්වාමිනි අපි ස්වාමිනද දිනය ඔබහන්සේට ස්තුතිවන්ත වෙනවා මුළු හදවතින් ස්වාමිනු බබ මධ්‍යය කළ ඇති සෑම යහපත්කමක් නිසා ස්වාමිනී. හලලූය මන්ද ස්වාමින අපි යහපත් නිසා නොවෙයි හැබැයි ස්වාමින වහන්සේගේ ප්‍රේමය සෑම දිනකම අප මධ්‍යය තිබුණ නිසයි ස්වාමිනේ ස්තුතිවේවා ස්තුතිවේවා නමස්කාර වේවා ස්වාමින විසූතිවන්ත වෙනවා වහන්සේ ස්වාමිනි සෑම උදෑසනකම සෑම දිනයකම ස්වාමිනි විශ්වාසවන්තව අප මධ්‍යයේ සිටින්නව ස්වාමින් වහන්සේ නිසා හලලූ विश्वासवाद मय स्वामि දිනේ ස්තුති වේවා ස්තුති වේවා ස්වාමිනේ নমස්කාර වේවා ස්වාමිනේ අද දිනේ අපේ ජීවිත වහන්සේගේ පාමුලට අපි ගෙන යනවා ස්වාමිනේ වහන්සේගේ ආත්මනන් වහන්සේ අද දිනේ අප මැදියේ ක්‍රියා කළ මැනව ස්වාමිනේ අපට කතා කළ මැනව ස්වාමිනේ හලෙලූයා සෑම දිනයකම ස්වාමිනේ වහන්සේගේ ගෘහේ වාසය කරන්න උවහන්සේගේ අභිමුකයේ ස්වාමිනි තියෙන්නාව ප්‍රීතියක් දකින්න ස්වාමින අපට උපකාර කළ මැනව හලිලූයා නමස්කාරවේවා ස්වාමිනි අද දිනේ අපි පූජාවක් ලෙස ස්වාමිනි අපේ ජීවිත උවහන්සේ ඉදිරියට ගෙන යනවා උවහන්සේට ස්වාමී ප්‍රසන්න පූජාවක් කළ මැනව හලිලූයා හලිලූයා ස්වාමිනි ස්වභාවය මවා පාලනය කරන්නාව ස්වාමිනි සියල්ලට ඉහලින් සිටින්නාව පියාණන් වහන්ස ස්වාමිනි වහන්සේව නමස්කාර කරන්න වහන්සේව ස්වාමිනි ප්‍රශංසා කරන්න ස්වාමිනට නියති කරුණාව නිසා ස්තුතියි හලලූය මන්ද ස්වාමිනි වහන්සේ මෙන් වෙන කිසිම කෙනෙක් නෑ වහන්සේ පමණ එකම දිවි පියාණන් වහන්සේ सर्ववासीव राजाति ভালোই වචනය ඔබහන්සගේ හස්සට බාර කරනවා. වහන්සේ ස්වාමින අපේ හදවත් වලට ස්වාමින අපේ මනසට අතදිනේ කතා කළ මැනව. ස්වාමිනි වහන්ස අප වෙනුවෙන් සූදානම් කර ඇති පනිවිඩය. ස්වාමිනි අපේ තුළින් ස්වාමිනි පෝෂණය කරන පිණිස ස්වාමිනි අපට ස්වාමිනි අලුත් දෙයක් ඒ තුළින් ස්වාමිනි ලබා ගන්නා පිණිස වහන්සේගේ ආත්මයන් වහන්ස අප මධ්‍ය අද දිනේ ක්‍රියා කරන්න ස්වාමිනි. ස්වාමිනි සෑම කෙනෙක් වහන්සේගේ හස්තයට බාර කරනවා. ස්වාමිනය වගේම ස්වාමින වහන්සට භාර කරනවා ස්වාමිනි අද දිනේ ස්වාමිනි අපිත් එක සම්බන්ධ විය නො නොහැකි ස්වාමිනි සෑම කෙනෙක් ස්වාමිනය ජීවිත වහන්සට භාරයි ස්වාමිනයේ සෑම කෙනෙක් මධ්‍යය වහන්සේ සිටින්න වහන්සේ ස්වාමිනය උන්න පෝෂණය කරන්න ස්වාමින වහන්සේගේ හඬ ස්වාමිනි දිනෙන් දෙන ස්වාමිනයේ සෑම කෙනෙක්ගේ ජීවිතය මධ්‍යය ස්වාමින වහන්සේ තැබුව මැනව සෝතිය ස්වාමිනි සූතියි වහන්සට මුළු මහිමය මුළු ගෞරව අද දිනේ දෙනවා වහන්සප මධ්‍යය ක්‍රියා කරන්න ස්තුතියි මේ සියල් ඉල්ලන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ අනර්ගනාමයෙන් ආමේ දැයි සුබ උදෑසනක් සියලු දෙනාටම ආශ්‍රිය යේසු ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ඔබ සියලු දෙනා ඉතා ආදරයෙන් පිළිගන්න අතර අද දවසේ අපිට නමස්කාර කළා එවගේම අපි දෙවියන් වහන්සේගේ ශුද්ධ පණිවිඩේ කොටසකට අපි අවධානය යොමු කරන්න යනවා. ස්වාමින් වහන්සේගේ ලියවිල්ල තුළ අපට උන්වහන්සේ අපේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය උන්වහන්සේගේ අධ්‍යාත්මික සත්‍යතාවයන් අපි මුහුණ දෙන දේවල් වලින් ගමන් කරන විට අපිට අවශ්‍ය මඟ පෙන්වීම උපකාරය උන්වහන්සේ දෙනවා විශේෂයෙන් මේ මේ ඉරුදින ඉතා වැදගත් ඉරුදිනක් හිතුණු දරුවන් හැටියට දෙවියන් වහන්සේගේ සෙනගට අපි දන්න මුළු ලෝකයම උන්වහන්සේගේ පෙන්තකොස්ත දවස ශුද්ධාත්මයණන් වහන්සේගේ පැමිණීම ඒ වැඩවාසය කිරීම ගැන කතා කරන්න උදවස අපි දකිනෝ කිතුරු ඉතිහාසේ ඉතා වැදගත් කාරණා කීපයක් තිබෙනවා එක ඉතාමත් වැදගත්දේ යෙසුස් වහන්සගේ කුරුසිය පූජාව අපේ පාපයට සාපයට සමාව දුන්නාව අපි පාපයෙන් නිදහස් කලාව පූජාව මුළු ලෝකේ සෑම මනුෂ්‍යයෙක් වෙනුවෙන්ම යෙසුස් වහන්සේ මැරුණේ එවගේම උන්වහන්සේ දවස්තුනකින් මලවුන්ගේ නැගිට්ට උන්වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. එවගේම උන්වහන්සේ මලවුන්ගේ නැගිට්ට විතරක් නෙවෙයි අද දවස්සේ අපි බලන්න යනෝ උන්වහන්සේගේ ශුද්ධාත්මයණන් වහන්සේ අපව තනි කළේ නෑ යෙසුස් වහන්සේ කිව්වා අප සමග සිටින පිණිස උන්වහන්සගේ ආත්මයණන් වහන්සේ පැමිණෙන බව. අද දවස්සේ අපි විශේෂයෙන් අපේ අවධානය යොමු කරන්න යනෝ අපි යාඥා කල්ලා මේ කාලය උන්වහන්සට බාර දෙෙන අතර පෙරලගන්න බයිබල් වල ක්‍රියාපොතේ පලවෙනි පරිච්චේදයට ඔබට පෙරලගන්න පුළුවන්. අපි යාඥා කරමු ස්වාමින් වහන්සගේ අත්වලට මේ කාලය බාර කරමු දෙවි පියාණනි අපි යාඥා කරනවා නොෙක් ස්ථානවල සිටින්නාව සියලුම බෝහන්සගේ දූදරුවන් ගැන. ස්වාමිනි අපි ඉල්ලා සිටිනවා ශුද්ධාත්ම දෙවිපියාණනිය බෝහන්සේගේ සත්‍යතාවේ ආත්මයන් වහන්සේගේ ආධිපත්‍යත් බලයත් සැනසිලිකරුවානන්ගේ දිව්‍ය ප්‍රේමය සමාධානය අත්දකින්න ස්වාමිනිය බෝහන්සේ අපේ එකෙක් කෙනාට උපකාර කළ මැනව බෝහන්සේ අපව තනි කල්ලා නැති නිසා අප සමග සිටින නිසා ස්තුතියි මුළු ගෞරවය බෝහන්සේට පූජා කරනවා යේසුස් වහන්සගේ බලවත් නාමය අමේන් බයිබලයේ ක්‍රියා පොතේ පළවෙනි පරිච්ඡේදය අපි දකිනවා ඉතා පැහැදිලිව කතා කරනවා යේසුස් වහන්සේ පළවෙනි පරිච්ඡේදය තුන්වෙනි පදයේ කියනවා යේසුස් වහන්සේ මරණයෙන් නැගිට්ටා. උන්වහන්සේ දවස් 40ක් ජීවත් වුණා, දර්ශනය වුණා, දේශනා කළා, මිනිසුන්ට කතා කළා, කෑවා, සහභාගීකම් පැවැත්තුවා. උන්වහන්සේ පළවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදයේ කියනවා උන්වහන්සේ දවස් 40ක් අපාතරයේ ජීවත් වුණා මලවුන්ගෙන් නැගිටලා. ඒක තමයි අපි කියන්නේ උන්වහන්සේ ජීවමානයි. ඒ වගේම හතරවෙනි පදේ කියනෝ උන්වහන්සේ උන් සමග කෑවා බිව්ව විතරක් නෙවෙයි ඉගැන්නුවා. මොනවාද ඉගැන්නුවේ? පියාණන් වහන්සේගේ පොරොන්දුව බලා සිටින්න බලාපොරොත්තුවෙන් ඉන්න මොනවාද ආත්මයණන් වහන්සේගේ පැමිණීම එදා ඉගන්වූ ආත්මයණන් වහන්සේගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින්න එනිසා කිතුනුවනේ විශේෂයෙන් දේව දරුවෙනි අපි අද තනි වෙලා නැහැ. ඒ වගේම දේ වචනය කිව්වා මේක තේරුම් නැති ගෝලයන් නැහුව හයවැනි පදේ වෙනකොට අහනවා ගෝලයෝ ඔබහන්සේ ඊස්රායිල් රාජ්‍ය නැවත පිහිටුවන්න යනවද. ගෝලයන්ට තේරුුණේ නෑ මේ ආත්මික සත්‍යතාවය. ඔුන්ගේ හදවතේ විශේෂයෙන් හැම වෙලාවම තිවුණුදේ තමයි ලෞකික රාජ්‍යයක් පිහිටුවීම. නැවත වතාවක් ඔවුන් පෙරලා ස්වාමින් වහන්සකින් අහනවා ඔබහන්සේ ඉස්්‍රයිල් රාජ්‍ය නැවත පිහිටුවන්න යනවද. ආත්මික දේවල් තේරුම් ගන්න සමහර වෙලාවට අපිට එක සැරේ අමාරුයි. මොකද දෙවියන් වහන්සේගේ වච්චනයේ සත්‍යතාවයන් උන්වහන්සේ කතා කරන දේවල් උන්වහන්සේ එලිදරව් කරපු දේවල් උන්වහන්සේ අතීතය තුළ ප්‍රකාශ කළ දේවල් අනාගතය තුළ සිද්ධ වෙනවා. අපි දකිනවා හත්වෙනි පදේ අපි කියවන්න යනවා ක්‍රියාපොතේ පළවෙනි පරිච්චේද හත්වෙනි පදය සහ අටවෙනි පදය ක්‍රියා එකේ හත සහ අට උන්වහන්සේ ඔවුන්ට කියලසේ පියාණන් වහන්සේ තමන්ගේම බලය යටතේ තබාගත් කාලයන්ද ප්‍රස්ථාවන්ද දැනගැනීම නුඹලාට අයිති නැත. නමුත් ශුද්ධාත්මයණන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණ කල නුඹලා බලය ලබන්නේ. නුඹලා යෙරුසලමෙහිද වූ යුදායෙහිද සමාරියෙහිද පොළොවේ සීමාව දක්වාද මගේ ශාක්ෂිකාරය වන්නහු යයි කීසේක. හැවිනි පදේ යහනවා ඊස්රයිල් රාජ්‍ය නැවත පිහිටුවන්නද හදන්නේ. එවෙලාවේ යෙසුස් වහන්සේ කතා කරලා කියනෝ දෙවියන් වහන්සගේ ආත්මික සත්‍යතාවයන් දින වකවානු ගැන ඔබට තේරෙන් නැහැ ඔබට ඒවා ගැන ඒ දේවල් දැනගන්න බැරි බව. අටවෙනි පදේ නුමුත් කියනෝ අටවෙනි පදේ නුමුත් නැත්තම් කියනෝ නවානුවාදේ එබැවින් එහෙත් ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නහුය ශුද්ධාත්මයන් වහන්සේ පැමිණි කල නුඹලා බලය ලබන්නහුය එවිට යෙරුසලමේ යුදේ සමාරියේ ලෝකයේ ලෝකාන්තිමය දක්වා නුඹලා මාගේ සාක්ෂිකාරයෝ වන්නෝය මෙන්න මේක ඉතා වැදගත් සත්‍යතාව ශුද්ධාත්මයන් වහන්සේ ඇයි අපට දුන්නේ උන්වහන්සේ එතන කියනවා එහෙත් චුද්ධාත්මයණන් වහන්සේ පැමිණි කල නුබලා බලය ලබන්න විය. එවිට ඇයි බලය ලබන්නේ. බලය ලබන්නේ සාක්ෂිකාරයන් වෙන්න. එක තමයි බයිබලේ පැහැදිලි. නුබලාට බලය දෙන්නේ සාක්ෂිකාරයන් වන. කොහේද සාක්ෂිකාරයන් වෙන්නේ. ඔබ ඉන්න සීමාව තුළ එරුසලම යුදේ සමාරයේ අන්‍ය ජාතීන්ට දෙවන් වහන්සේ නොදන්න සෙනකට ලෝකයේ සීමාන්තය දක්වා සීමාවක් නැහැ පොළොවේ සීමාන්තය දක්වා සාක්ෂිකාරයෙක් වෙන්න. අද ඉතා වැදගත්දේ කිතුුණුවෙක් නම් දේවදරුවෙක් නම් දෙවියන් වහන්සේගේ ලේවලින් මිලදී ගත්ත උන්වහන්සගේ දරුකම ලැබූ කෙනෙක් නම් අපි සාක්ෂිකාරයෙක් වෙන්න ඕන. අද කනගාටු දායකදේ අපි බොහෝ වෙලාවට අපි සත්‍ය දන්නෝ අපි සත්‍ය අධ්‍යකල තියෙනවා අපි සත්‍ය තුළ අවුරුදු විස්සත්තිහක් සමහරවිට කාලාන්තරයක් ජීවත් වෙනෝ හැබැ අපි ඒසුස් වහන්සගේ සාක්ෂිකාරයේ උන්වහන්සේ මොකක්ද උන්වහ සුභාරංචිය යේසුස් වහන්සේ. පාපයට සමාවතියෙන යේසුස් වහන්සේ. උන්වහන්සේ තුළ අපට මිදීම ජයග්‍රහණය සදාකාලික ජීවනය තියනවා. අද ලෝකයේ මේ වකවානුව ඉතාමත් වැදගත්. ලෝකේම සෙනග මේ වෙනකොට බයින් ඉන්නේ. ලෝකේම සෙනග මේ වෙනකොට අස්ථාවර භාවයක ඉන්නේ. ලෝකේම රැකියා අහිමි වෙලා ජීවිතවල අනාගතය දන්නේ නැහැ අනාගතය ගැන තේරෙන්නේ නැහැ කො මොන පියවරක්ද ගන්න ඕන දන්නේ මුළු ලෝකයේ සෑම රටක්ම මේ වෙනකොට සියලුම ජනතාව බියෙන් සැකෙන් අවිශ්වාසයෙන් නොයෙක් දේවල් වලින් ජීවත් වුණා. හැබැයි බලාපොරොත්තුවක් තියෙන සෙනග අපි අපිට බලාපොරොත්තුවක් තියෙනවා. උන්වහන්සේ අපව ජීවත් කරවනවා. උන්වහන්සේ තුල අපිට සදාකාල ජීවනයක් තියෙනවා. අපි දන්නවා මේ ජීවිතය අවසන් වෙනවා යම් දවසක. හැබැයි යේසුස් වහන්සේ තුල සදාකාලික බලාපොරොත්තුවක් අපිට තියෙනවා. මෙතන පැහැදිලිව කියනවා ඒක අපි සාක්ෂිකාරයෝ. අපි ඉන්න සීමාව තුල අද අපේ නෑදෑයන්, අසල්වාසීන්, අපි ඉන්න මහා මාර්ගවල මාවත්වල අය, අපිට මුණ ගැහෙන අය, බලාපොරොත්තුවක් නැතුව කතා කරනෝ ජීවත් වෙනෝ හෙට මොකද්ද කරන්න කියලා දන්නේ රැකී රක්ෂා ලක්ෂ ගණනක් ලෝකේ රටවල් වල අහිමි වෙලා තියෙනෝ උන්ගේ අනාගතය උන්ගේ දරුවන්ගේ අනාගතය උන්ට තේරෙන්නේ නැතුව ඉන්න කාලයක අපිට තියෙන බලාපොරොත්තුව අපිට තියෙන දෙවියන් වහන්සේ තුල තියෙන ස්ථීරත්වය අපි කතා කරන්න තියෙනවා සුද්ධාත්මයන් වහන්සේ අපට ඒ බලය දුන්නේ සාක්ෂිකාරයෙක් වෙන්න මම විශ්වාස කරනවා අනිත් ඔක්කොම දේවල් වලට වඩා ආත්මයාණන් වහන්සේ දුන්නේ අපිට සාක්ෂිකාරයෙක් වෙන්න. මම ඔබෙන් අද ඉල්ලීමක් කරනවා. සමහර මම දන්නෝ සමහර අය සුභාරංචිය කතා කරා දැන් අපි සමහර කාලේ වකවානුව වෙවිලා අපි නිශ්ශබ්ද වෙලා යේසුස් වහන්සේ අපිට කළ දේ යේසුස් වහන්සේ තුල අපි ලැබූ මිදීම යේසුස් වහන්සේ තුල අපි ලැබූ සුවය යේසුස් වහන්සේ තුල අපි ලැබූ නිදහස ඇයි අපි කියන්නේ නැත්තේ අද බොහෝ වෙලාවට මිනිස්සු බලාපොරොත්තුවක් නැති ගැන කතා කතා කරනකොට අපිත් ඒකටම හවුල් වෙලා අපි කතාවල් ගෙනියනවා හැබැයි අපිට බලාපොරොත්තුවක් තියෙනවා ඒක නිසා අපි පැහැදිලිව අපි දන්න සත්‍යතාවය අපි දන්න සුභාරංචිය අපි දන්න උන්වහන්සේගේ ආත්මයන් වහන්සේ අපට දී ඇත්තාව ආධිපත්තිය අපි පාවිච්චි කරමු. ශුද්ධාත්මන් වහන්සේ දීමේ ප්‍රධාන අරමුණ මම විශ්වාස කරනවා සාක්ෂිකාරයෙක් වෙන්න. අද සමහර විට ඔබේ ක්‍රිස්තියානි ජීවිතේ කල්පනා කරලා බලන්න අවුරුදු කීයක් ඔබ මම ක්‍රිස්තියානිද? අපි කී දෙනෙකුට සාක්ෂි දරනවද? කී දෙනෙකුට සුභාරංචිය කියලා තියනවද? කී දෙනෙක් යේසුස් වහන්සේ පිළි අරන් තියනවද? මම විශ්වාස කරනවා අපේ කාර්ය කියන එක ශුද්ධාත්මයන් වහන්සේගේ වැඩේ ඒ ජීවිතය තුළ උන්වහන්සේගේ සත්‍යතාවය එළිදරව් වෙන එක. අපි කියන්න තියනවා. ඒක නිසා අපි දකිනවා විශේෂයෙන් එතන නමවෙනි පදේ ඒ පළවෙනි පරිච්ඡේදෙම නමවෙනි පදේ ප්‍රකාශ කරනවා. අපි නමවෙනි පදේ කියවන්න යනෝ ක්‍රියාපොතේ පළවෙනි පරිච්ඡේදේ. මේ කාරණ කී කල්හි ඔවුන් බලා සිටියදීම ඔසවා ගනු ලැබ වලාකුලකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක. යෙසුස් වහන්සේ මේ කාරණා කතා කරත් එක්කම අපි දකිනවා ශුද්ධාත්මයන් වහන්සේ අප තුළට පැමිණීම ගැන කතා කිරීමත් එක්කම උන්වහන්සේ දවස් හතලිහක් මේ පොළොවේ ජීවත් වෙලා උන්වහන්සේ ස්වර්ග රාජ්‍යයට ඔසවා ගනු ලබනවා. විදකි නොමේ ස්ථානයේ ඉතා වැදගත්දයක් අපි දන්නෝ මවබට කිව්වා සුද්ධාත්මයන් වහන්සේ අපට බලය ලැබුණ සාක්ෂි දරන්න බලන්න ක්‍රියාපොතේ පේතරුස්ලයි හිරගෙවල්වලට ගිය පවුල්ලයි හිරගෙදරට ගිය සුභාරංචිය නිසා. වෙන දෙයක් නිසා නෙවෙයි සුභාරංචිය නිර්භීතව කතා කිරීම නිසා සුභාරංචිය නිසා ඔවුන් දුක්වින්ද සුභාරංචිය නිසා ඔවුන් ගුටිකෑවා සුභාරංචිය නිසා උන්ට රජයේ බොහෝ අපහාසවලට නින්දාවලට ලක්වෙන්න වුණා සුභාරංචිය නිසා ඔවුන් හිරගෙවල් වල ලගින්න ඔවුන්ට සිද්ධ වුණා. අපි දකිනෝ ශුද්ධාත්මයන් වහන්සේ. අපි බලනවා බයිබලේ ඒ වගේම ඉතාමත් වැදගත් දෙයක්. ශුද්ධාත්මන් වහන්සේ එවීම ගැන යොහන් සුභාරංචිය දා හතරවෙනි පරිච්චේදේ අපිට දකිනෝ කතා කරනවා. කාරණා කීපයක් කියලා මම කැමති ඔබට ප්‍රකාශ කරන්න ආත්මයන් වහන්සගේ පැමිණීම ගැන කතා කරන්නකොට යොහන් දාහතරවෙනි පරිච්චේදේ අපි දකින ඔබ කියවල බලන්න මම අද ගොඩක් පයිබල් පද කියවන්න යන්න පහළොස්වනි පදෙහිදම් යෙසුස් වහන්සේ පොරොන්දු වෙනෝ මම යනවා නමුත් ආත්මයණන් වහන්සේ පැමිණෙනෝ සත්‍යතාවේ ආත්මයානෝ සැනසිලිකාරයානෝ පැමිණෙනෝ. උන්වහන්සේ පැමිණිලා කරන්නා වූ දේ ගැන කතා කරනවා. අද බොහෝ වෙලාවට මේ ආත්මයන් වහන්සේගේ අභිමුඛය තුල කරන්නා වූ සමහර දේවල් අපි දකිනවා බයිබලයට, දේව වචනයට පටහැනි දේවල්. නමුත් දේව වචනේ මොනවාද කියන්නේ? පැහැදිලිව කියනවා අපි දකින ඔබ කියවල බලන්න පාලුස්වෙනි පදේ ඉඳල දා හතරවෙනි පරිච්චේදේ එතන කියන උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයණන් වහන්සේ. උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයණන් වහන්සේ. උන්වහන්සේ ඔබ සමග සදාකාලයට ජීවත් වෙනවා. සදාකාලයට ජීවත් වෙනවා. ඒවගේ උන්වහන්සේ ඔබ තුළ ඉන්නවා ඔබව අනාත වෙන්න ඉඩ දෙන්නේ නැහැ. දාහතරවෙනි පරිච්චේද කියනවා. උන්වහන්සේ ඔබ තුළ ඉන්නවා ඔබව අනාත වෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි තනියෙන් නෙවෙයි සිටින්නේ. ආත්මයන් වහන්සේ අප සමග සිටිනවා. ඒවගේම කියනවා. එතන විසි පස්වනි පදයට එනකොට කියනවා උන්වහන්සේ උගන්වනවා අපට අපට උන්වහන්සේ උගන්නනෝ ඒවගේ උන්වහන්සේ යේසුස් වහන්සේ කිව්වා වූ දේවල් අපිට සීපත් කරවනවා යේසුස් වහන්සේ කිව්ව දේවල් අපිට මතක් කරලා දෙනවා ඔබට ප්‍රශ්නකින් කරදරයකින් වේදනාවකින් අමාරුවකින් යනකොට දෙවියන් වහන්සේගේ ලියවිල්ල සත්‍යතාවය ආත්මයන් වහන්සේ මතක් කරලා දෙනවා. ආත්මයන් වහන්සේ එලිදරව් කරනවා. ආත්මයන් වහන්සේ සැනසිලිකාරයානෝ සත්‍යතාවේ ආත්මයානන්. ඒ වගේම අපි දකිනවා පැහැදිලිව ප්‍රකාශ කරන ඔබ කියවල බලන්න නැවත දාසයවෙනි පරිච්චේදේ. යසුස් වහන්සේ ආත්මයන් වහන්සගේ පැමිණීම ගැන කතා කරනවා. එතන කියන උන්වහන්සේ පැමිණි කල ආත්මයන් වහන්සේ පැමිණි කල දාසේ අටවෙනි පදේ. යොහන් සුභාරංචිය ආත්මයන් වහන්සේ පැමිණි කල පාපය ගැනද ධර්මිෂ්ඨකම ගැනද විනිශ්චය ගැනද හඟවා දෙන සේක. පාපය ගැන හඟවා දෙනෝ. පාපය ගැන අපිට හේත්තු ගන්වනෝ. අපිව පසුතැවිලි වීමට ගෙනියන්න පාපය ගැන අපට එලිදරව් කරනෝ ධර්මිෂ්ඨකම ගැන විනිශ්චය ගැන වගේම දාසේවෙනි පරිච්චේද දහතුන්වෙනි පදය කියනෝ උන්වහන්සේ සම්පූර්ණ සත්‍ය කරා සෑම දෙනාට මඟ පෙන්වනෝ උන්වහන්සේ සත්‍යතාවේ ආත්මයරන් වහන්සේ ඉතිං ප්‍රිය සහෝදරය සහෝදරිය ඔබත් මමත් තනිවුණ අයනවෙයි. ඒසුස් වහන්සේ ස්වර්ගයට ස්වාගනු ලැබනකොට උන්වහන්සේ මුලින් යොහන් දාහතර දාසය පරිච්චේදවල පොරොන්දුනයක ක්‍රියාපොතේ පළවෙනි පරිච්චේද අපි දකිනවා උන්වහන්සේ කිව මම යනවා නමු සත්‍යතාවේ ආත්මයන් වහන්සේ පැමිණෙනවා. අද උන්වහන්සේ අප සමගින්නවා. උන්වහන්සේ අපට එලිදරව් වෙනවා කතා කරනවා වැරද්ද කියලා දෙනවා දුර්වලකම් කතා කරනවා දුර්වල තැන හදාගන්න උපකාර කරනවා වචනයෙන් එලිදරව් වෙනවා වචනේ සත්‍යතාවය කතා කරනවා ඒ වගේම පැහැදිලිව අපිට උන්වහන්සේ බලය දීලා තියෙනවා සාක්ෂිකාරයන් වෙන්න. ඔබ ඉල්ලීමක් කරනෝ මේ බියෙන් සැකෙන් වේදනාවෙන් අවිශ්වාසයෙන් ජීවත් වෙන සෙනගට ඔබ සාක්ෂිකාරයෙක් වෙන්න. යෙසුස් වහන්සේ ගැන කතා කරන්න. අපි දන්නෝ අපේ ජීවිතයේ හෙට අවසාන දවසුනත් අපි උන්වහන්සගේ සාක්ෂිකාරයෙක් වෙමු මොකද අපිට සදාකාලික බලාපොරොත්තුවක් තියෙනවා. එනිසා මේ දවසේ අපි යාඥා කරමු අපි විශේෂයෙන් අපේ ජීවිත බාර කරමු. ස්වාමින් වහන්සේගෙන් අපි ඉල්ලා සිටිමු. අපි උන්වහන්සේට කියමු ස්වාමිනය වහන්සේගේ සාක්ෂිකාරයෙක් වෙන්න. පැහැදිලිව අපට උපකාර කරන්න. මඟ පෙන්වන්න. ස්වාමින අපට වච්චන දෙන්න ආත්මයණන් වහන්ස ඔබවහන්සේ ඒ ආධිපත්‍යයක් බලයක් අපිට දීලතිගෙන නිසා ස්තුතියි අපි ඔබවහන්සේගේ අත්වලට බාර වෙනවා. අපි යාඥා කරමු මේ සතිය බාර කරමු. දෙවියන් වහන්සේගෙන් ඉල්ලමු. ස්වාමිනී වහන්සේ විශේෂයෙන් අපි යාඥා කරමු. ලෝකේ මුහුණ දීලා තියෙන මේ වාතාවරණය තුල දෙවියන් වහන්සේම උන්වහන්සේගේ දිව්‍ය මැදහත්කාරකම තියලා ජීවිතවල හදවත් සූදානම් කරන්න ඕන. සුභාරංචියට මාර්ග විවර වෙන්න ඕන. ආත්මයන් වහන්සේ හදවත් ලෑස්ති කරන්න ඕන. අපි උන්වහන්සේට යාඥා කරමු. අපේ පවුල් අපේ ජීවිතෙන් නම් සතිය බාර කරලා. සියලු බල ඇති දෙවිපියාණනි අපි යාඥා කරනවා මේ දවස්සේ. ඔබ වහන්සේගේ මහත් කරුණාවේ අත් දෙකට අපි කැප වෙනවා. ස්වාමිනි අපි ඉල්ලා සිටිනවා. මේ නව සතියත් අනාගතයත් අපි බාර කරනවා. ස්වාමිනි අපි ස්තුතිවන්ත වෙනවා කුරුසිය පූජාව මලවුන්ගේ නැගිටීම ශුද්ධාත්මයරන් වහන්සේ අප උදෙසා මේ පොළොව තලය තුල අද දවසෙත් අප සමග සිටින නිසා අප තනි වෙලා නැහැ ඔබ වහන්සේ කිව්වා අපි අනාථ වෙලා නැහැ අප අත්හරින්නේ නැහැ ඔබ වහන්සේ අපිට උගන්වනවා කියලා දෙනවා අපිට මඟ පෙන්නනවා හඟවා දෙනවා දෙවි පියාණනි අපි ස්තුතිවන්ත වෙනවා මහෞතම දෙවි පියාණන් වහන්සේ අපේ ජීවිත බාර කරනවා අපේ පවුල් බාර කරනවා අපේ දේශය බාර කරනවා මේ ලෝකය තුල දුක් විඳින්නා වූ සෙනඟ උදෙසා අපි මැදහත්කාරකම් කරලා යාඥා කරනවා සැනසීමේ බලාපොරොත්තුවය දෙවිපියාණනි ප්‍රේමය දෙවිපියාණනි සර්ව පරාක්‍රම දෙවිපියාණනි ඔබ වහන්සගේ දිව්‍යමය ආශිර්වාදය සුවය සැපයීම මඟ පෙන්වීම ඔවුන් සමඟ තැබුව මැනව විශේෂයෙන් කිතුුණුවන් හැටියට අපි කැප වෙනවා සාක්ෂිකාරයන් වෙන්න අපි තුළ තියෙන සත්‍යතාවය කතා කරන්න ප්‍රකාශ කරන්න ඒ නිර්භීතකමේ ආත්මය අපට දුන මැනව. ස්වාමින් අපට වච්චන දෙන්න අප සමගින්න. පිය උදවියන් වහන්සගේත් පුත්‍ර වූ යේසුස් ක්‍රිසුස් වහන්සගේ ශුද්ධාත්මයණන් වහන්සගේ අත්වලට අපි භාරවෙන්නේ. අප උදෙසාමැරී නැවත නැගිට්ටාව අපාතර ජීවමානව සිටින්නාව යේසුස් ක්‍රිසුස් වහන්සේගේ උතුම් නාමයෙන්ය.